දැයි අපි දවසේ තුන්වෙනි සතිವಾರයේ ආකච්ඡාමේ වශයෙන් බලන තුන්වෙනි සතිವಾರට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ආරම්භයේ පිළිස කරන්නේ මේ පළවෙනි දෙකේදී ඉදිරිපත් වෙච්ච අදහස් මත ඕ තම තමන්ගේ භාවනා මත ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න සභාගත කරලා ඊට පස්සේ ඉඳ තියෙනවනම් විස්තර සාකච්ඡාවට යන්න. අපි අතුල මාතේ ඉලා සිටිමු. ලිඛිත පත්‍ර සභාගත කිරීමෙන් අපේ සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට. අවසර හැමතුරු අපේ මේ සතිವಾರය පොඩක් සීමා කරන්න වෙනවා මොකද අපි හරියටම හතරට අපි අවසන් කරනවා මොකද තව වැඩසටහනකට සහභාගී වීමට යන්න තියෙන නිසා. අද සාකච්ඡා කරන්න බැරි වුණොත් මේ ප්‍රශ්න අපි හෙට සාකච්ඡා කරන්න යොදා ගන්නවා. පළවෙනි ප්‍රශ්නේ භාවනාවේ බොහෝ වෙලා ගතවන විට කය වෙනස් වී ඇති බව ඉදිරියට හෝ පසුවකට දැනුන විට නැවත කය සකස් කළ යුතුද නැත්නම් කෙසේම තිබීමට හැරිය යුතුද? මේක මේ අනිත්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක්. අපි හිතා ඉන්නවා කය තිබ්බහම එහෙම තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා නිත්‍ය සංඥාව කියලා. මේ භාවනා කළ බලනකොට එහෙම නැහැ. ඉතින් ඒක ප්‍රශ්නයක්. මොකද සර්වඥාන්සේක උත්තරයක් සර්වඥාන්සේ කියන්නේ ඔක තමයි අනිච්චං කියලා කියන්නේ මොනම දෙයක්වත් නිට්ටය නැහැ. කයත් නිට්ටය නැහැ. අරමුණේ හිත තියාගන්න. අපි උත්සාහයක් කරන්න ඕනේ. කය හොඳට සම්මිතිකව සම්බර කරලා තියලා පටන් අරගන්න. බලනකොට භාවනා කරලා බලනකොට ඒක ඒ විදිහට නෑ. ඒක ඊට පස්සේ අපි බාරගත්තයි කියමු එහෙම විදිහට කරන්නේ. මොකද්ද කරන්න ඕනේ? ක්‍රම දෙකක් තියෙනවා. එකක් එහෙමම ඉරියව්ව සමබර නැති බව දැනගෙන ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් කියලා බලන්න. සාමාන්‍යයෙන් ඉඳගෙනනේ. එහෙම නැත්නම් තමන්ට ලැජ්ජ හිතෙනවා එහෙම නැත්නම් ඉරියව් බලා ගන්න බැරිවුනොත් එහෙම අපිට පුළුවන් මේට ඒක නැවතත් නිවැරදි කරගන්නත් පුළුවන්. මේ දෙකම එකයි අනිත්‍යතාවයේ බලාගෙන කඩ කරනවා. අනිත්‍ය සංඥාවෙන් කරනවා. හැබැයි හිතාගෙන ඉන්නව නෑ ඉඳගත්තට පස්සේ මැටි බුද්ධා වාගේ ගල්බමුණා වාගේ එහෙම තියෙන්න ඕනේ කියලා ඉතින් හැමදාම ප්‍රශ්න. ඒ කියන්නේ අනිත්‍ය පිළිබඳ හැඟීමක්ම නෑ. මේ සමත භාවනාවේදී ඕක ওই විදිහට දැහැල්ලුව දෙන්නේ නෑ. අමතමාන කියන ඉඳගත්තම මේ විදිහට බින්ද කියන. එහෙම හිටින්නේ නෑ. විපස්සනාදී කියනවා ඒක නෑ ඒක මේ ආගය කරන්න එපා ඒක කරන්න එපා වුණාට මේ අනිත්‍යතාවය කියලා ගන්න. බලන අරමුණක් බලන්න බලන ඉනෝට ඉනෝට වෙනස් වෙනවා. ඒක බය නැතුව වාර්තා කරන්න පුළුවන් අනිත්‍ය සංඥාවෙන් කරනවා. ඒ නිසා ඒ දෙකෙන් කොයි එක කරන්නත් දෙකම වැටෙනවා ආර්ය පරිශෙන්ට බලන්න දෙකේම ඉඳගෙන ඉන්න බව දන්නවාද කියලා හිතගෙන නෙවෙයි අවිදිමින් නෙවෙයි නැත්නම් ඉඳගෙන නෙවෙයි ඉඳගෙන ඉන්න බව දන්න. ඉතින් ගැඹුරින් මේ කියන්නේ ඔබේ කයඹටයි කියන්නේ එයා ඕන විදිහට ඉන්නේ. අපිට පාණ්ඩු වට්ටු කරන්න බෑ. නැත්නම් ඒක බාර ගන්න නැතුව ප්‍රශ්න කරන්නේ උත්තරේ වෙන්න තියෙන්නේ අනිච්ච සංඥාවෙන් පටන් අරගෙන අනිත්‍යයෙන් අනි මේක අනිත්‍ය ලක්ෂණයක් විදිහට බාර ගන්න අපි ඊළඟ ප්‍රශ්නෙට යමු යමු ආනාපාන සතියෙන් සිත සංසිඳුණු විට වරින් වර කයේ ගැස්මක් දැනෙන්නේ ඇයි ඒකත් එහෙමයි දැන් මේ පොඩි බුදියකට බලන්නේ යා මේකට පිටි පුංචි වයසේ ඉඳන් හැම වෙලාවෙම ඉරියව්වක් ඇත්තියෙනවා දාගෙන හිටියත් ඒ නලිය නලිය තමයි ඉන්නේ. ඒ තමයි ඇඟේ හැටි. ඒ වගේ තමයි කයත් හිතත් ආනපනෙට ගිහිලා ආනපනේ සංසුනන පස්සේ කය පැවැත්ම සඳහා යාගේ ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. යම් වෙලාවක හිත පිට ගියොත් නැවත හිත එනවා ආනප ඉබේම එනකොටම ගැසෙනවා. අපෝ වෙන්නේ ඩොක්ක කැනලා තමයි අපෝ ගෙන්නලා දාන්නේ. ඒක නිකන් අකුණක් ගැහුවා වගේ පස්සට පයින් දමලා යනවා වගේ නිකන් ගැස්සීමක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ එයා දන්නවා මේ වගේ කෙනෙකුට ඒ ගැස්සෙන්න පොඩකට ඉස්සෙල්ලා මම එයා ඉඳලා නැහැ. සතිය තිබිලා නැහැ. මොකද උනේ කියලා දන්නේ. දැනගත්ත ගමන් දැන් තමයි ඉඳ ගන්න බව දන්නවා. එතකොට බුදුජානනාථ එක තැනක මට නෑ හරියට සූත්‍රය මතක නෑ මම දැනිච්ච ගමන් එයා මේ දැනීම නිසා දන්නවා ඊට ඉස්සෙල්ලා දැනීමක් තිබිලා නැහැ කියලා. සාපේක්ෂතාවය දැනගන්නේ එහෙමයි. ඊට පොඩකට ඉස්සෙල්ලා මට මතකෙකුත් නැහැ, දන්නෙත් නැහැ. එතකොට බුද්ධ ඥානසිකී සඳහන් කරනවා මේ දැනීම තිබිච්ච එකලස කැඩීමට ලකුණක් ආයෙත් පුළුවන්ද අර දැනිච්ච නැති තත්ත්වයට යන්න. සාන්ත භාවයට යන්න. ඒක මෙහෙම කියනවා ක්‍රිෂ්ණමූර්තිතුමා. උදිපාන්තරම අපි අවදි වුණා කියලා හිතමු. අවදි වෙච්ච ගමන්ම අපි මේ ඇඟ අතගාලා බලනවනේ දැන් මේ දැන් නිව් ජර්සිද ඉන්නේ, නිසන් වනේද ඉන්නේ, උතුරට දොළුව දාලා ඉන්නේ, දකුණට දොළුව බලන කියලා අපි ඔරියන්ටේෂන් එකක් ගන්නවානේ. ඊට පස්සේනේ යම්තන් හරි පාර්ට් 62ම තියෙනවා කියලා දැනගත්තට පස්සේනේ හුස්මක් වැටෙන ඊට ඉස්සෙල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මම නෑ. දැන් ඊටට මම වඩා කැමති මේ කෙලෙස් සහිත ඝර්ෂණේ සහිත පාර්ට් 62 දෙතිස් කුණපේ සහිත එකටද නැති එකටද කියලා බැලුවොත් අපි කැමති මේකට. දුකට. අපි කැමති මේ දෙතිස් කුණපෙට ඒ දෙතිස් කුණපේ නැතිවීම ඇබැග්ගයක්. ඒක නිකන් කරදරයක් විදිහට තමයි සලකන්නේ. ඒ නිසා මේක මේ නැවත ලැබෙන්නේ ඉල්ලලා ගන්න මේක. භවනා කරනකොටත් ඒකට යන්න පුළුවන් ආයෙ යන්න පුළුවන් ආයෙ යන්න පුළුවන් ආයෙ යන්න බලන්න ඕනේ මගේ හිත මේ නොදැනෙන නොදන්න අන්තරස්ථාන වෙච්ච නොදන්න භූමියකට කැමති මේ දන්න අයියා වෙන්න පුළුවන් අක්කා වෙන්න පුළුවන් මුදුන වෙන්න පුළුවන් ගරු වෙන්න පුළුවන් මේක අක්කාටද කැමති කියලා බැලුවොත් මේක තමයි කැමති. නමුත් මේ තුල ආශිෂ්ඨක මාර්ගයක් නැහැ ගමනකුත් නැහැ. ගමන තියෙන්නේ අතන. ඒක අපිට බයයි. ඉතින් ජෝන් මන්ස් ජෝන් මන්ස් මට නම මතක් වෙන්නේ මස ලියලා තියෙන පොතක් Fear of Freedom කියලා. අපි නිදහසට බයයි. නිවනට බයයි. ආයෙත් එනවා අර දන්න ලෝකෙට. ඉතින් ඒක බලන්න දන්න ලෝකෙට ආවට පස්සේ බලන්නේ ඉතින් ඉස්සෙල්ලා මම කොහෙද හිටියේ කියලා මම මේකොත් නැහැ, මාන්නෙකොත් නැහැ, තණ්හාවකුත් නැහැ. ඉතින් ඒ නිසා මෙච්ච වෙලාවේ බලන්න බෑ. මේක වැරද්දක් කියලා බාරගත්ත. වැරද්දක් නෙමෙයි මේක වෙනවා. එතන ඉඳලා බලන්න මේ ගැටෙන්න ඉස්සෙල්ලා මම කොතන ඉඳලාද මේ මතුවලා ආවේ කියලා. එතන සංඥාවකුත් නැහැ. රූපේකුත් නැහැ. වේදනාවකුත් නැහැ. සංස්කාරයක් ආව ආපු ගමන් අර නැති බව දන්නේ නැති බව දන්න ගන්න පුළුවන් නම් මේ ගැන බය නොවි ඒක වීර වික්‍රමානිත ක්‍රියාවක්. මේ දැන් දන්නවා මේ දන්නේ දැනගන්න දන්නේ නැති මට්ටමකට සාපේක්ෂව දන්නේ නැති මට්ටමින් දැති දන්නේ නැති මට්ටම දැනගන්න බෑ. ඒක තියරි එකක්. නමුත් මේ මෙල්බන් ඉඳලා පොඩි කෙල්ලෙක් මට ලියනවා අවුරුදු 7ක. මේ අනේ ස්වාමීන් වහන්සේ මට රැයට මේ මේ ඊනෙන් බය වෙනවා නයිට් මෙයාස් එනවා මට රැය වෙනකොට බයයි. ඉන්නට යන්න ඔබ හිතෙන්නේ මට රැය නිින්ද ඊනෙන් බය වෙනවා කියලා. ඉතින් මන් දන්නේ ඉතින් මේකට කරන්න දෙයක් නැහැ. දවසක් අම්මා මාව වඳ ගන්න කියලා අතිපාසලට. එක දවසයි ගියේ ස්වාමීන් වහන්සේ ඉදා කිව්වලු නිින්දට යන්න කියලා සතියේ. අනේ ස්වාමීන් වහන්සේ එක දවසයි මම පුරුදුනේ හිටියම දාම යන්නේ දැන් සතියේ නින්දට අර හීන පේන එක නතර වෙලා කියලා. දැන් ඒ බය වෙන්නේ නැහැ නපුරු හීන පේන්නේ නැහැ දුවට නින්ද යනවා කියලා අන්තිම වාක්‍යය කියලා තියෙනවා. නින්දේ ඉන්නකොට මම දැන් දන්නවා සාංශ නින්දේ ඉන්නවා කියලා. ඒ කිල්ල අවුරුදු 7 මොකක් අදහස් කරා දන්නේ මට ඒත් හිතනවා ඒ දේ ප්‍රකාශ කරන්න ඒ වගේ කෙනෙකුට මම නිින්දේ ඉන්නකොට මම දැන් දන්නවා නිින්දේ ඉන්නේ කියලා. ඉතින් වෙන්නේ ඒක සාමාන්‍ය මානසික මනස මනසට නිින්දේ ඉන්නකොට නිින්ද ඉන්න බව දැනගන්න බැරිම තමයි නිින්දේ ඉන්නේ. උන්නේ පොඩි කෙල්ලෙක් එහෙම දිනනවා කියන්නේ. ඒ කියන්නේ අපි ඒ නොදන්න ශේෂ්ත්‍රයට අපි යන්න ඕනේ. අපිට කියන්නේ සබ්කොන්ෂස් කියලා. කුසින් මෙයාගෙන් පස්සේ සිග්මා ෆ්‍රොයිඩ්ගෙන් පස්සේ ඔය මේ කාල් යුම් ගොඩාක් ඒ ගැන කිව්වා ඒ සබ්කොන්ෂස් එක දන්නේ නැති ශේෂයේදී අපි ඔක්කොම සමානයි. ඒකට කියන්නේ යුනිවර්සල් සබ්කොන්ෂස් ඥාන පිරිමේ ගැටි උසස් පහත් ගැටිනේ දන්න ලෝකේ. සංඥා ලෝකේ. ඒ නැති තැන තියෙනවානේ. එතින්දී අපි ඔක්කොම සමානයි. මේ වෙනස්කමට අපි හරි ආසයි. me and not me කියලා අපි ළඟ තියෙනවනේ ලෝකෝ බෝඩර් එක. අන්න ඒකෙදී ඒකට අපි හරි ආසයි. ඒ බෝඩර් එක නැත්තම් මමත් නැහැ, තණ්හාවක් නැහැ, සංඥාවක් නැහැ, මොකක්වත්ම නැහැ. ඒක achievement එකක් විදියට නෙවෙයි හුනියමක් විදියට. බැග්ගයක් විදියට. එහෙම නැත්නම් අරියාදුවක් විදියට. ජීකින අනේ එහෙම දෙයක් නම් වනේ වනසිව්පාකටවත් වෙන්න එපා. මොකද දන්නේ ඇයි මොකද නෑ. දන්න ලෝකේ කක්කාව හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. මැරෙන මොහොතක සතිය පවත්වා ගැනීමට අවශ්‍ය විශේෂ ක්‍රමවේදයක් තිබේද? සිත රෝගී තත්වයක් නැතිව මරණයට පත්වීම සතිය තබා ගැනීමට මූලික කරුණක් වේද? දෙවෙනි එකට ඉස්සෙල්ලා පළවෙනි එක ගැන සරුවචනාංශේ රාහුල පුංචාමතුරන් කියනවා රාහුල ජීවත් වෙනකම් හුස්ම ගැන බලන්න බලලා හුස්මේ ගෙවෙන දන බලන්න කියලා. කොයි වෙලාවක හරි රාහුල මේ ජීවත් වෙද්දී හුස්ම ගෙවෙන තැන දැක්කම චාරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධන්ති කියලා තිනවා. ඔබ මැරෙන වෙලාවේදී අන්තිමට යන හුස්මත් දැන දැන දැක දැක යන. මේ යන්නේ මගේ අන්තිම හුස්ම ඒ ගෙවෙන්නේ මෙහෙමයි කියලා හුස්ම ගෙවීමට අවධානය යොමු වෙනා මිසක් මරණ බයක් එන්නේ නැහැ. ඒ නිසා ගෙවෙන තැන දන්නවනම් ඕනම දෙයක අපිට කියන්න පුළුවන් ආනාපානෙ. ඒ මිනිස්සයා මරණයට සූදානම් මුළු ලෝකෙම දන්න කෙනෙක්. මම දැන් අදත් මම දෙක කවුද මිනිස්සු කවුද 104 කද කොහෙද මිනිස්සු මැරලා කියලා පණ්ඩියක් කියලා තිනවා මට ඊමේල් එකක් ආවා දැන් මාස 8කට විතර ඉස්සෙල්ලා ඒ අවුරුදු 104යි තාම කම්පියුටර් වැඩ කරනවා එයා ලියනවා එයාගේ ගර්ධකත් ආවිලා ජීවත් වෙන අයට පණිඩියක් දෙනවා ඒකල කියනවා අපේ ජීවිතය අපි මෙතෙක්කල් එකතු කරගෙන තියෙන මේ ඉලක්කම් තොරතුරු සියරම කිසිම වැඩක් නැති දේවල් ඔය එකින් අතරක් එන්න ඔය ඉන්නේ ආතතියක් කෙනෙක් විතරයි උල්ලුවන් නම් හුස්ම දිහා බලලා ජීවත් වෙනවා එදාට ඔබේ ජීවිතය 100% සම්පූර්ණයි. ඒක තමයි මනුස්සකම කියන්නේ. ඒ තමයි මනුස්සකමේ ඩේටම් ලයින් එක. නැත්නම් කාය සංඛාර උස්ම දිහා බලන කතර ජීවිතය කියන්නේ ඒකල අන්තිම වාක්‍ය දිනවා. ඒ උස්ම ගිවීම දිහා බලන්නේ කියන්නේ. බුදුහාමුදුරු කියපේ. ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියන්නේ නිරෝධ සත්‍ය. ගිවීම බලනවා නම් එමස නිතරම මරණ ජීවිතේ. ඉතින් ඒක අපි ලෝකයා හිතන්නේ අවමංගල්‍ය කාරණාවක්. නොවිය යුත්තක්. මේ ඇතිවීම බලන්නේ ලෝකයේ ඉන්නේ. ඒ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා නම් නැතිවීම බලනකොට ඇතිවීම ලෝකේ උපහාසයක් වෙනවා. හාසියක් වෙනවා. උපණ්ඩනයක් වෙනවා. ඒක තමයි ලෝකයේ තරංගහන. ඉන්නකම් ආතතිය. බුදුජානකසේ දේශනා කරනවා ඇති වෙන පැත්ත හරි විහිතුරුයි ඕනම දෙයක. ඕනම විහිතුරු දෙයක නැතිවීම එකම සමානයි. කොයි එකක් නැති වෙන පක්ෂේ එකම රසයේ තියෙන විමුක්ති රසයේ තියෙන හොඳට ඇඟිල්ල ගහලා ලෙව කාලා බැලුවොත් ලුණු රසෙ. ඔගේ හුස්ම නැතිවීම, ප්‍රශ්වාසය, පිම්බීම හැකිලිම නැතිවීම, තරහ නැතිවීම, වේග ආශාව නැතිවීම මොනම දෙයක්වත් නැතිවීම එකම රසෙ. ඒ රසෙ තියෙන එක නම් මරණයට බය වෙන්නෙත් නැහැ. මරණයේදී දැනගන්න පුළුවන් ලෙඩ රෝග නැති වෙලාවත් ජීවත් වෙද්දිවත් නැහැ. ඔය අන්තිමට අහලා තියෙන මරණ වෙලාවේදී ලෙඩ රෝග නැති වෙලයි කියලා කවුරුහරි කියනොත් මේ අමු මැට් එක් කර වෙන කවුද කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එකම චිත්තක්ෂණයක්වත් නැහැ මේ ලෝකේ සෞඛ්‍ය සම්පන්න කියන එක සියල්ලම ලෙඩු. ඒ නිසා කියනවා මේ ඇමරිකන් රිසර්ච් කරනකොට ඒ දැන් කැට් ස්කෑනර් එකට දාලා මිනිස්සුගේ බ්‍රේන් ස්කෑනින් කරනවනේ. ඔපරේෂන් රූම් එකේ ඉඳලා බලන්න පුළුවන්. ඒ මැෂින් එක හදව එකත් ලෙඩේ. අතුලට දාප එකත් ලෙඩේ. කම්පියුටර් බලප එකත් ලෙඩේ. ඊට පස්සේ මම කියන දේ සනීපයක් තියෙන පුළුවන්ද කියලා. දලලම දවසක් අහනවා ඔය කැට් ස්කෑනර් එක කවදාද නිරෝගී කෙනෙක් දාලා නැද්ද කියලා. අර උඩ යනවා ජෝන් මේ මේ රිචඩ් ඩේවිඩ්සන්ලා එන උඩ යනවා. ඊමේසි කියනවා නිරෝගී ගැටෙන හොයන්න බෑ ඒක ඇත්ත. කරුණාමයි කරුණාවයි මෛත්‍රිය කරනකොට කැට් ස්කෑනර් එක දාලා බලන්න කියලා තියෙනවා මෙතෙක් දාලා තියෙන්නෙම මනස නරක වෙච්ච පිස්සු විතරම නෙවෙයි මැෂින් එකට. බුදුමයි මැෂින් එකට පිස්සු වැඩින්නේ. ඊට පස්සේ අර මෙයා දානවා මේ රිචඩ් රිචඩ් එයාව දානවා එයාට දෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් විනාඩි 5ක් එක විනාඩියක් බුද්ධානුස්සතිය එක විනාඩියක් මෛත්‍රී එක විනාඩියක් විපස්සනා එක විනාඩියක් නිකන් හිතේ හදානවා අන්තිර සමති. දාලා ඒ graph පායරම් පෙන්නනවා. ඒතකොට brain එක වැඩ කරන්නේ නැටි. කවදාවත් කරන්නේ නැහැ. මේ විද්‍යාව කියන්නේ කියන්නේ අමු පිස්සන්ගේ ලෙඩුන්ගේ වැඩක්. බුදුදන්නා චෝකන්න විද්‍යාව ඒක නෙවෙයි. ඒක මේ මට පිස්සු බව දැනගන්න එක. දෙයට බලලා කියනවා මට හැම වෙලාවෙම ලෙඩ. වෙලාව ඔළුව නරක් කළයි මොකද ප්‍රශ්නේ කියලා. ඔක්කොටම හොරි තියෙනවා නම් සොරි කියන දෙයක් තියෙනවා. එයාටත් හොරි මටත් හොරි. ඉතින් නෝම් එක නෙකේ. ආයි මෙයාට හොරි මට හොරි නැහැ කිව්වම සොරි කියන්නේ හරි අපි යනවා ඊළඟට. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. සීලබ්බත පරාමාස සංයෝජනයක් ලෙස නම් වී ඇත. මෙය වර්තමානයට ගැලපෙන ආකාරයේ බලපාන ආකාරයේ විස්තර කරන්න. ඔය දේශනාදී මම මතක් කරේ මේ අපි සීලයක් රකින්න එක සමාධිය සඳහා යෙදු කරන්නේ නැත්නම් ඒ සීල ඔක්කොම සීලබ්බත පරාමාසයි. සීලයක් තියෙනවා නේද සමාධියට යන්නේ. සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හොනි මහානිසංසා සමාධි පරිභාවිතෝ ප්‍රඥා මහප්පලානි හොනි මහානිසංසා සීලයක් රකින්නේ සමාධියේ ආධාර කාර්යයක් වශයෙන් ආසන්න කාර්යයෙන් සීලේ සීල සඳහන් වෙන්නේ නැහැ එහෙම රකින්න සීල පරාමාසයක් වෙනවා ඒක සීලේම අල්ලගැනීමක් වෙනවා සීලේ හදුවා නම් ඒක සමාධියට දාලා බලන්න සමාධිය හරි ගියා නම් සීලේ හරි සමාධියට දාන්නෙත් නැතුව සීලෙ තිබ්බයි කියලා ඒක ඇති වැඩක් නැහැ ඒක නිසා සමාජයේ සමාධිය සඳහා යොමු නොවිච්ච නැති නැත්නම් සමාජ ශික්ෂා සඳහා යොමු නොවිච්ච නැති සීල ශික්ෂාවක් නිකන් සීලබ්බතයක් විතරයි. ඒක නිකන් හනමිකියක් කර තියාගෙන යන මිනිහෙක් වගේ තීරමක් ඇත්තේ නැහැ. සීලයේ තියෙන්නේ සමාධියට කොට වෙන්නේ ඉනිමකක් වශයෙන්. කියන්නේ ඒක තියෙනවනම් ඒක සීල වෘතයක් නෙවෙයි. සීලය සීල ශික්ෂාවක් වඩපත් වෙනවා. ඒ නිසා ප්‍රයෝජනේ සලකලා හැර වෙන ශික්ෂාවක් වැඩක් නෑ. ඒක තියෙන්නෝනේ ඊගා වැඩේට යොමුක් ගොනුවක් දිගුවක්. එහෙම නැත්නම් මේකෙන් බදන්න. ඒක තමයි ශීලබ්බත පරාමාස කියලා කියන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මරණානුස්මෘති සුති භාවනාව පැහැදිලි කරන්න. අසුභ භාවනා ක්‍රමවේදයක් ඇද්ද? ඔය ඉතින් අපි අද කතා කරුවේ එකක් ඒකේදී අපි ගොඩාක් දේවල් දාගත්තොත් කතා කරගෙන ඉන්න පුළුවන්. ඒවා ඉතින් අර කොක්ටේල් පාටි එකක් වගේ තමයි. අර කෙනෙක්ගෙන් කෑලි කෑලි දාලා කියන්න පුළුවන්. නමුත් මොකක් හරි එකක් අරගෙන යන්න තමයි දිගට යන්න පුළුවන් එක. ඔක්කොම જાති දැනගත්තයි කියලා ඇති වැඩක් නැහැ. අපි කුඹුරු තුනක් තියෙනවා නම් වැඩ කරන්න ඕනේ සරු කුඹරනේ. ඉතින් ඒ නිසා භාවනා ක්‍රම කියන හරි ඔක්කොම දැනගන්න එක නෙමෙයි. නමුත් මං කියන්නම් මේ අපි කරන යන හැටියට භාවනා මරණානුසුති කියන්නේ මොකක්ද කියලා කොයි වෙලාවක හරි දැනගන්න මරණීය ලෝකේ තියෙන තාකල් අමරණීයත්වයක් කියලා තියෙනවා. මරණයේ තියෙන කර්ම තියෙන තාකල්. අමරණීයත්වයේ තියෙන කර්ම ක්ෂය වෙච්ච තාකල්. ඒ නිසා මරණය තියෙනවා කියලා කියන්නේ අමරණීයත්වයක් තියෙනවා කලහක්කක්. එතකොට මේ අමරණීයත්වයට යන්න තියෙන එකම ක්‍රමය තමයි මරණය නිතර සිහිපත් කිරීම. ජයන්සි දේශනා කරන මහන්නේ අමරණීයත්වයට යන තියෙන කෙටිම මාර්ගය තමයි මම මරණවා කියන එක නිතර සිහිපත් කරන්නේ. ගුරු පඬිසාන්ති කියනවා නිතරම මරණවා කියලා මරණානුසතිය ඉන්න කෙනා ආය කවටවත් චෝදනා කරන්න බණ ඉන්න ගහන්න යන්නේ නැහැ. මමත් ආපොට්ටිකේ මරණ බව දන්නවා. එතකොට මේ මනුස්සයා කාටවත් වෛර නොකිරීම නිසා ජීවිතේ ලස්සන වෙනවා. <clears throat> ලස්සන ජීවත් වෙන මිනිහ ලස්සනට මැරෙනවා. කතර ජීවත් වෙච්ච මනුස්සයා කතර මැරෙනවා. නිසා නිතර මරණ අනුස්සතිය. එන හුස්ම ඉවරේ බලනවා කියන එක මම අදහස් කරන්නේ. හුස්ම ඉවරේ බලන කෙනා ඉන්නේ නිතර මරණ අනුස්සති භාවනාවේ. ඒ නිසා එයාට ලස්සන මරණයක් හම්බ වෙනවා. කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා අපිට ඉඳගෙන ඉඳලා ඉඳලා දැන් හිතනවනේ දැන් නම් නැගිටින්න ඕනේ කියලා. අනේ පැයකට හරි දෙකකට හරි තුනකට හරි ඉතින් හිතන වෙලාවේදී අපි සාධාරණ කරුණු කියනෝනේ ඇත්ත තමයි වැසි පිළියන්න ඕනේ වතුර ටිකක් බොන්න ඕනේ. කහොල් ටිකක් පොඩක් දිගාරින්න ඕනේ කියලා নানা ප්‍රකාර හේතු කාරණා දක්වනවානේ. ඒ වෙලාවේ දැනගත්තොත් එහෙම මේ මාතේ යන්න තියෙන අන්තිම හුස්ම කියලා නැගිටීද කියලා. එමෙ මේ ගන්න හදන්නේ අන්තිම හුස්ම නම් නැගිටීද කියලා. ඒ නිසා හැම වෙලාවෙම මේ අන්තිම හුස්ම කියලා හුස්ම ගන්න. ආයේ මේ ආයේ නෑ ඉස්සරහට. ඉතින් අපි කොච්චරක් එළඹ පෙළඹ වාසය කරයිද කියලා. ඒක තමයි සජීවීකම. ඒ මරණයම තමයි. මරණය ජීවත් කිරීම ජීවිතේ. මරණය අමතක කරුවොත් ජීවිතේ කෙලස්පයි. නොමැරෙන්න ජීවත් වෙනවා. අර මිනිහට ගහනවා, මේ මිනිහට ගහනවා, ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා ජීවිතේ. නිතර මරණය ජීවත් කරන අමරණියත් ඒක තමයි. අසුභාවනාවේදී මේදී මතක් කරලා තියෙනවානේ. එහෙම. අසුභාවනාව කියලා කියන්නේ අපි මතක නැති ජීවිතේ ඉඳලා ආයේ මේ ලෝකෙට එනවයි කියන්නේ 23 පිට එන එක. කොච්චර ආසයිද? දන්නේ නැත්නම් කියලා දන දන්න එනකොට සැට් එක තියනවාද කියලා බලනවා 32 කරනවා. ඒ සාලෝ මානකා දන්තා තචෝ නන්තන් ආරුවට 32ම තියනවා නම් එන්න ජොලු. එකක් හරි නැති වුණොත් ඒ කෙස් ටික හැල්ලා තිබුණොත් එහෙම භාවනා කරන්න ගින්නකොට බුදු අම්මේ මේ කප් එක දාගත්ත කොණ්ඩේ. ඒ කියන්නේ අපි හරි ආසයි මේ දෙතිස් කුරුකෙට. ඉතින් ආසනෙන් ඒක හම්බෙන්නේ. නමුත් අපිට මේ ලෝකේ ඉන්නකොට මේ ඔක්කොම අයින් කරගෙන ආනාපානෙත් ගෙවලා දාලා මේකෙන් ටිකට යන්න පුළුවන්. ඒක මේ පැන යාමක් නෙවෙයි ජීවිතේ. ඒ භාවනාදී නිතර හම්බ වෙනවා යෝගාවචරයට. අන්න ඒකට කැමති වුණොත් මේ නැස්චාත්‍යයට අපි ඒක නිකන් මේ උච්ඡේදවාදී නෙවෙයි නැස්චාත්‍ය නෙවෙයි. ඒ ජීවිතය අත්‍යවශ්‍ය කොටස. මේ දීක හැමාරේ වගේ. ආන් ඒකට කියන්න අපිට තීරවි යන්න බැරි අපි දෙතිස් කුණ පිට තියෙන ආසාව නිසා. ඉතින් මේ දෙතිස්කුණ විද්‍යා බලනකොට ඉතින් මොකද හිතන මේක නරක දෙයක් කියලා. නමුත් මේ බුදුරජාණන්සේ ධ්‍යාන බලන්නේ වක්කලි දවස් තුනක් යනකම් දෙනවා බුදුරජාණන්සේ කාමරේ ඉන්න. ඉතන වක්කලි මේ දෙතිස්කුණ විද්‍යා බලන්නේ මොකද්ද ලැබෙන වැඩි? සර්වඥාන්සේගේ ධාතු උනොත් සර්වඥාන්සේ කියන්නේ දෙතිස්කුණ විද්‍යාව. අපි වැද්දට. මේ කුණ විද්‍යා බලන්නේ වැඩක් නැහැ කියලා. වැඩක් තියෙනවා ඒකෙන් අර විදිහට විපස්සනාවක් දැක් ගන්න පුළුවන්. ඉතින් අපි මේ ගාක් බෞද්ධයෝ දෙතිස් කුණ පිට හරි කැමති. ඒ සර්වචනanse තවුරුදු 6ක් අසු භාවනාව එහෙම නැත්නම් අපි කියන අත්කිලමතන වලට ගියා. ඉතින් මම බලනවා මේ දෙතිස් කුණ භාවනාවට කැමති කෙනා කොච්චර ද්වේෂ සාගත චරිතයක්ද කියලා. වාකකේ ද්වේෂ සාගතයි. අත්කිලමතන යෝගයට කැමති, ද්වේෂයට කැමති, නිහිලිස්ටික් හැමදේම නැස්චාර්ත්‍යයට දකින්න. බුදුහාමුදුරු කියව භාවනාව තමයි මට මේ ජීවිතේ මගේ ඇඟට බුදුම ආදරයක් තියෙනවා. මම මේ කවදාකවත් අසුමිට බලන්නේ මම හුත්තට නාවලා හුත්තට කාලා හුත්තට බුතියගෙන වැඩ කරනවා සන්තෝෂෙන් භාවනා. කොච්චර ලකක් මම මේක නපුරකට නරකට දකින්න යන්නේ. මොකද මට මේ ගමන්ට යන්නේ මේ මගේ මාත් එක්ක එකට ඉපදිච්ච බూరు සහෝදරය. මෙහෙම හොඳට ඉති නැත්නම් මොකද කරන්නේ? එතන හුත්තට මේක සන්තෝෂෙන් තියාගෙන ඉන්න බලනවා. කාමසුකලිකා කියන්නේ ඉඳගෙන ඉන්නකොට බක්කේ ඉඳගෙන හිටපන් පූසෙක් වань. මොකද ප්‍රශ්නේ? ඉතින් අසුබ භාවනා කරන කෙනා මේක ඇත්තටම ගැළපෙන්නේ නැත්නම් එයාගේ ජීවිතය ද්වේෂයෙන් මේක කරනවා කියලා බලන්න එහාට බෑ. පිටින් ඉන්න කෙනාට බල දෙයි. ඒකට යොමු වෙන කෙනා අත්තිකිලමතාන් යෝගයට බර කෙනෙක් කියලා මම ගොඩ ඉඳලා යෝජනා කරනවා. තහවුරු කරලා කියන්න ඕනේ පස්සේ. නිසා ආනාපාන සතිය ඒ දෙකම නෑ. සුබිත් නෑ අසුබත් නෑ. ඉතින් ඒක තමයි අපි ගොඩක් වෙලාවට මන්ත්‍යස්ත විදිහට කියන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. අමනුෂ්‍ය භූත ලෝකයක් තිබේද? ඔවුන්ට මිනිසෙන්ට බලපෑම් බලපාන දේ කළ හැකිද? දෙවි කෙනෙක් ඇද්ද? ඔය දෙවියන් වන්නේ මිනිස්සු තිරසන් වන්නේ මිනිහාමයි මේ ලෝකේ. මොකද ඒ සින්දු මතකද? <laughs> මිනිසාමයි. මිනිසාමයි ලෝ දෙවියෙක්. ආම තමයි දැන් පාතාල ලෝකයක් තියෙනවා. ඒ වගේම ওই ස්කෝලර්ෂිප්ස් දෙන වෙන සැමරිටන් සොසයිටිස් තියෙන ඔක්කොම මිනිස්සු. හැබැයි දෙන්නම එකයි. ස්කෝලර්ෂිප් දෙන උම තමයි පාතාල ලෝකෙත් කරන්නේ. <laughs> ඒක ටිකක් අල්ලනවා තේරුම් ගන්න. මේ සාමාන්‍ය මානසිකයේ මොකක්වත් ඕනකමක් නැත්තේ නෑ. මේ මනුස්ස ලෝකේ ඉන්නවනේ මනුස්සයන් අතර මේ අනුන්ට හොයා බලා උදව් කරන අන්තිම පාදරේ. මොකද ඒක හරහා වුන් කීයක් හරි අම්බ කරනවා. අපි දන්නේ නෑ. ඒ මොකක්වත් නැහැ ආනපාන කරන එක මොකවත් හොයන්නෙත් නැහැ. ඒ පාදඩකමකුත් නැහැ. ඕ මයින්ඩ් යෝන් බිස්නස්. මේ මයින්ඩ්ෆුල් කියන්නේ ඉන්නවා. ඉතින් ඒක හරි අමාරුයි අද කියලා දෙන්න බෞද්ධයට පැටලිලා බෞද්ධ හැම වෙලාවෙම අනුන්ට උදව් කිරීම තා වගේ දේවල් පටලවාගෙන අර තමන්ගේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම දන්නේ ඒ වගේ යම් කිසි කෙනෙක් ආනපාන වගේ දෙයකට හිත පුරුදු කරන කිසිම අමනුෂ්‍යයෙකුට කිට්ටු කරන්න බෑ. බුදුන්සේ සඳහන් කරන එක චිත්තක්ෂණයක් අසුස්තනක් ගන්න ප්‍රමාණය මෛත්‍රී කරපු කෙනෙකුට කිසිම කෙනෙකුට එයාට මෛත්‍රී කරන්න බෑ කරන්න ගියොත් ඒක නා කඩුවක් දෙකන්න මට උත්සාහ කරුවා වගේ තමන්ගේම අත කපා ගන්නවා අපිට කාට හරි හානි කරන්න අපේ හිතේ කෙලස් තියෙනවා ඒක අගේ කරන්නත් ඕන එතකොට විතරයි සිංහභාවගේ ඊතල තුනක් විදිනවනේ සිංහයා පළවෙනි සැරේ වදින්නේ මේ මගේ පුතානේ කියලා හිතන්නේ. ඊට පස්සේ පටලවිලා මේ මට විදින්නේ නැහැ වදින්නේ නැහැ. දෙවෙනි සැරේ විදිනවා වදින තුන්වෙනි සැරේ හින් අර කේන්ති කරන කේන්ති ගියවම වදින. උඹට පෙන්වන්නම් වැඩේ කියලා මේ තමන්ගේම පුතා පිළිබඳ තරහ වෙච්ච ගමන් හිතලේ වදිනවා. අනික හිතල එකක් වදින්නේ නැහැ. වදින්න බෑ. මේ පිටු සෙනෙහසෙන් බලන්නේ දරුවා දිහා. වදින්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිට මනෝ අමනුෂ්‍ය බලපාන වෙන්නේ අපි අමනුෂ්‍ය උනොත් අපිට ඕන තරම් මනුෂ්‍ය වෙන්න පුළුවන් වර්තමානයේ හිත පැවැත්වීමෙන් හෝ මේ මාතා යතා නියම් පුතන් ආයසා ඒක පුත්ත මනවා කියන. පවක් තම දරුවෙකුට තේ සියලුම සත්ත්වින්න සමසේ මෛත්‍රී කරන්න පුළුවන් නම් කාගවත් වෛරයක් අපිට මෛත්‍රියක් මේ දේශයක් ඉන්නේ එන්න බෑ. ඒ ඒ ඒ අරසා උදේන අපිට දීලා තියෙනවා. ඉතින් අපි ළඟ දුර්ලභ වෙච්ච තැනින් ඊතල වදිනවා. ඉතින් ඒකට අපි හිතන්න ඕනේ එයාගේ දුර්ලභමට වැඩිය මගේ යන කෙලස් ගතිය. ඉතින් ඒක දැනගෙන දිගට පුළුවන් තරම් මොකක් හරි අරමුණක හිත පවත්වා මොකක් හරි මේ තින් අදහසක හිත පවත්වන ගියාම අමනුෂ්‍ය බලවේග තිබුණාට ඒගොල්ලෝ ගහන්න නැතුවත් මේ ගහනවා. වදින්නේ අපිට. අපිට ඒගොල්ලෝ ගැන තරහකුත් නැහැ මොකද අපි හිත යොදාගෙන ඉන්නේ අපි දන්න මූල කර්මස්ථාන. දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හිත පිට යන විට එය හිතෙහි ස්වභාවය ලෙස දැන නැවත මූල කර්මස්ථානයට ගැනීම ලොකුම චැලෙන්ජ් එකක්. ඇත්ත. අන්තර මං කියන පොඩි කෙල්ල උගන්වන්නේ එහෙම කරන්න කියලා. ආයෙ හයියෙන් උස්සගන්න ඉන්නේ. හිත පිට ගියාම ලොකුම චැලෙන්ජ් එක තමයි ගන්න නැතුව හිත පිට ගිය තැනම තියාගෙන ඉන්න එක තමයි ලොකුම චැලෙන්ජ් එක. ගන්න නැතුව මම ළඟ හිතෙන් පිට ගිහිලා තියෙන්නේ මම දන්න සද්දයකට කිව්වේ එන්න හිටපන් උඹට නෙවෙයි හිටපන්. යන්න මේ අතගාව තියනවා නපන් යන්නේ නැහැ. අන්න චරින්ද. ඒ කියන්නේ වේදනාවක් අවුත් වේදනාවට බලන. සැප වේදනා දුක් වේදනා කියනවා ඉඳපුවා අපි කියනවා නෙමෙයි වේදනාව නැති කරන්න අප වණපඩයන්. නමුත් යම් දවසක වේදනාව බලමරා ගත්ත පස්සේ දවසේ අල්මරා ගත්ත දවසේ විහකපා ගත්තා වේදනාව තියෙන හොඳයි. උඹ නෙගී හිටපන්. මම දන්නේ නැහැ. එදාට එන අපේ පෞෂත්වයක් ඔය අපේ මේ බය වෙලා අපෝ දුවන්න ඕනේ කෙලෙසේ ඉන්නේ. කෙලෙසේ ඉන්න බව දන්න. මුද්‍රාංශයේ කිය සඳහන් කරලා තියෙනවා අතේ විස නැත්තම් විස භාජනයක් අරන් ගියත් ප්‍රශ්නයක් නැහැ අතට විස වදින්නේ නැහැ කියලා. අතේ තුවාල තියෙනවනම් විස භාජන අත ගන්න එපා. පාණිනාමි වනේනාස විසං අන්වාගමේති කියලා සඳහන් කරලා තියෙනවා. අපි මේ විසෝල්ට් බය තුවාලා තියෙනවා. තුවාලා නැත්නම් රබර් ග්ලව් එකක් දැම්මම පස්සේ ඉලෙක්ට්‍රිසිටි අත ගාවට ප්‍රශ්නයක් නැහැ. ඒ රබර් ග්ලව් එකක් දාන ඉලෙක්ට්‍රිසිටි අල්ලන්නේ නැතුව මෙහෙම කරගෙන හිටියොත් මොකද වෙන්නේ? මොකක්ද ඒක දින නැද්ද හිටියේ? ඔතන දැම්ම නම් ගාව වෙන්නේ. වැඩි කරපන්. අපි සතිය හදාගත්තට පස්සේ අපි ෆුල් ඉමුනයිස් වෙනවා. ඒ චිත්තක්ෂණය ඊට පස්සේ ගන්න ඕනේ කෙලෙසයක් වගේ. හිත හිටපලයන් ඕන්න මෙතන හිටපන් එනවා ඉතින් ඒක බුදුජානසයේ කියන ලක්ෂණ කතාවල් තිබෙනවා අපිට විලාමදී නිසා ගොවි ගොවිපලක් ළඟ ගොවිපලක් ළඟ තනකොළ කවන ගොපල්ලෙක් ගැන හිතන්නේ කියනවා හරක නිතරම අර භෝගෙට දුවනවනේ. භෝගෙට දුව ගුටි ගන්න වෙනවනේ. ඉතින් මේ මනුස්සයා හරක් එළවනවලු කොච්චර හරි භෝගෙ කන්න දෙන්නේ නැතුව වනාති කන. වනාති කියන එක දන්නවද? මම මොන දිහා බලනකොට කිව්වගේ දන්නේ නැහැ. අනික භෝගවල නැති වන පැත්ත. වන අත. ඒකේ කෑවට ගමන. හැබැයි හරක නිතරම අර පැත්ත තමයි බලන්නේ. මොකද ඒකට පොර දාලා වතුර දාලා තියෙන්නේ. ඉතින් අර මං නිතරම කෙවිතක් තියාන නියතේ ඉඳගෙන එළවනවා. ඉතින් එතකන් එහෙම නැත්තම් අයිතිකාරයන් ගුටි කරනවානේ. ඒක තමයිලු ආධුනිකයාගේ සතිය. මුලින් ඉගෙන දැන් ගෝයන් කැපුවට පස්සේ දැන් කපුවට වැටෙපට ඕන වනාතේ ගාගන් ඕන්නම් ඉපනෙල්ල ගාගන් එනවා ඉතින් එදාට මොකද කරන්නේ ෆ්ලූට් එකක් අරගෙන ඉදුරු මඩුව වල ෆ්ලූට් එකක් ගහගෙන ඉන්නවා හරක් කැමති ඇති යනවා අනේ එදාට තමයි ඕනේ මේ අරමුණකට හිත යනවා මම දන්නව අරමුණේ නෑ ඉන්නේ මේ පිට අරමුණක නෑ ඒක ඒක තමයි ඇඩ්වෙන්චරස් මේකේ පස්සේ තමයි අරක එන්නේ එන්නේ එන්නේ අපි ඉමුනයිස් කරනවා කෙලෙස් වල නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ කෙලෙස් වලට බය වෙන්නේ. සතිය තියෙනවා නම් හැම කෙලෙසකට වැඩිය සතිය බලවත් සතිය තියාගෙන කෙලෙස් වලට කියන්නේ ඕනේ නැටම නටපන් කියන. එදාට තමයි අපි ලේ පිට අස්පනා පිට මේ සතිය බලමයි මේ තේරුම් ගන්න. ඒ නිසා හිත පිට ගිය කාපව ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ. පිට ගිය බව දැනගෙන පුළුවන් නම් පිට ගිය දැනම හිතට ඉඳගන්න. ගන්න නැතුව හිත බලනවා දැන් මට කතා කරයි කතා කරන්නේ කතා කරන්නේ අපි හිටපන් ගියා නම් හිටපන් අනේ ඊටාට තේරෙනවා මේ සතිය කියන එක ඔච්චර චක්‍රායුධයක් වගේ කරකවල කරකවල කරකවල ගැහුවොත් මහමුදු දෙබෑ කරන්න පුළුවන් සම්මසා එතකොට දැන් දැන් දකිද්දි ඒක දැකගෙන ඉඳද්දි අපිට මේක වේදනාවක් එක්ක රාගස්ත එක්ක ද්වේෂස්ත එතකොට ඒක නැති වෙනවනේ ඊපස් දැන් ආයි යම් වෙලාවක් ගියාම ආයයට මතු වෙනවා ආය දකින්නවා සමහරක් දේවල් කියන සමහරස බොහෝ වෙලාවක් පවතින කෙලස් තියෙනවනේ. දැක දැක වුණත් බොහෝ වෙලා පවතින කෙලස් තියෙනවනේ. ඒ මුණහම කරගන්න. ඒත් ඔය දැක දෙන්නේ. ඒත් එක්කම බලන්න දැන් ආනාපානෙත් තියෙනවා. දැන් ආනාපානෙ ගෙවුනට පස්සේ ඔය වගේ කෙලෙසකට ගියයි කියලා හිතා. ඒතර කෙලෙසින්වත් පුළුවන්. ආනාපානෙ ඉන්නත් පුළුවන්. ආනාපානෙත් ඔගේ නැති වෙනවා ආයති වෙනවා. අන්නේ දෙක තියෙන වෙලාවක යෝගාවචරයට කෙලෙස් මධ්‍යස්ථ එක්ක ඉන්නත් පුළුවන් ආනාපානෙ ඉන්නත් පුළුවන්. ඒතර මේ චෛතසික බුද්ධ මේ අටුවාවේ එහෙම නැත්නම් අභිධර්මයෙන් පෙන්නනවා බරපතල කෙලෙස් මධ්‍යම කෙලෙස් සහ සියුම් කෙලෙස් කියලා જાතිය. බරපතල කෙලෙස් වල හොඳ නමක් තියෙනවා මම විතර වැඩි පාඩ පාඩම් කරගන්නේ. ඒක ආපුවාම නැවත නැවතත් ඒක මතු කරලා දෙනවා. තේරුම් ගන්න පුළුවන්ද මේ කෙලෙස්ේ මතුවෙන හැම වෙලාවෙම කෙලෙස්ේ දුර්වල වෙනවා කියන්නේ. එන්නේ මේක බලය අඩු වෙගෙන යනවා. හැබැයි ඒක තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ තිබුණට අපිට කොහොමද කියන්නේ ඕනෙම දෙයක තිත්ත බෙහෙතක් වුණත් පළවෙනි උගුර බිව්වට පස්සේ දෙක තුන බොනකොට ඒක අර තිත්ත ගතිය නැති වෙනවා. ඒ නිසා ඒ කෙලෙස් ඒවට කියන්නේ කැතැසිස් කියලා. එන්න දෙන්න වද දෙන්න කියන්නේ මරන්න හදනවා අපි. ආයෙසරයක් කියනවා ඇත්තම කරදරයක් නැහැ. එන්නේ එන්නේ එන්නේ අපි ඒකට පුරුදු වෙනවා. ඒ ඒ පුරුද්ද තමයි අපිට සල්ලි වලට ගන්න බැරිදී. කරන්න ඕනේ. මොන දෙනකමයි තියෙන්නේ. මොන දෙනකොට තුනක් තියාගෙන යන්න කියලා මම කියනවා. සද්ධාව තියාගෙන යන්න, සතිය තියාගෙන යන්න, සීලය තියාගෙන යන්න. ඒකල කියන්නේ මම දැන් මූණ දීලා ඉන්නේ වෙන මොකටවත් නෙවෙයි. ආගෙට සත්කාරට සම්මාන සිලෝක නෙවෙයි. මේ සතිය බලමහිමේ පෙන්නට වරින් මා විනාශ කරපම් මම බලන්නේ. එතකොට මොකුත් නැහැ. ඇඟ කිලි කොළන. කඳුළු වැටෙනවා. කාගෙන ඉන්නවා. ඒක සතුටක් ඇති වෙනවා. මේ කාටවත් ශිල්ප පෙන්වන්න ගන්න වැඩක් නෙවෙයි. කෙලෙසෙට මොන දීමෙන් එnde end end කෙලෙසේ අඩු වෙනවා. කෙලෙසේ බල බින්දනවා. ඒකට කියන්නේ කැතැසිස් කියලා. ඒ අර අපේ කෙලෙස් ස්ටොක් එක ගෙවි ගෙවි යනවා. ඒ වෙන්නේ ලේ වලින් මස් වලින් තමයි. හැබැයි ඒක ගෙවුවේ නැත්නම් ඊගාවාත්මට ගෙනියන්න එපා ඔබ දැන්. මෙතින්දිම ගෙවලා දානවා වෙනුවට ධිට ධම්ම වේදනේ වශයෙන් ගියොත් ඒක ගුණයයි. පරාපරිය වේදනාව තත් ගුණයක් වෙනවා. දැන් දැන් මේ දැන් අපි මේ පොලියට අරන් තියෙන අපි ඉන්ට්‍රස්ට් එක පේ කරනවා. එහෙම නැත්නම් වැල් පොලියට යනවා. ඉතින් වැල් පොලියට දාන වෙන්නේ පුතත් ජනයා. ඌ ඊට වැඩිය ගෙවන්න වෙනවා. මේ භාවනා කරන එක නගින නෑ. දැන් නම් දැන් නැත්තම් බෑ. වරින් එන දෙයක් වරින් කියන. ඉතින් ඒක භාවනාවෙන් එනවා මිසක් අමෝරාවෙන් කරන්න එපා. පුළුවන් භාවනාවෙන් එනවා ඒක අනිවාර්යයි. ඉස්සරහට එනකොට භාවනාව ඇතුළත ඇවිස්සෙනවා. නෑ මම කරගෙන කරගෙන යනකොට ඉමුනිටි එකක් ඩෙවලොප් වෙනවා. කාටවත් දෙන්නත් බෑ. ෂෙයා කරන්නත් බෑ. ඒක මහ පුදුම ශක්තියක්. ඒක කියන්නේ සාසන සම්පත්තියක් කියන්නේ. ඒක වෙන්නේ මේ දුකට මුහුණ දීමෙන්මයි. යා වෙන මොනම දෙයකින්වත් නැහැ. කොහොම කාගෙන කාගෙන යන එකයි තියෙන්නේ. කරාටි ගහන්න ගහන්න මේවා හයිගෙන. පිටියට ගහලා ගහලා ගහලා ගහලා මෙතන හයි කර ගන්නවා. ඉතින් ඒ වගේ එන්නේ එන්නේ මේක ඇතුලේ හයි වීමක් වෙනවා. ඒක කියන බුදුජානනාථී ආධුනිකයට අවාසිතාට හිතෙන්නේ. යාට තේරෙන්නේ නැතුව කෙලෙස් අඩු වෙනවා. අර පේන්නේ එන්නේ වැඩි වෙනවා කියලා නෑ. බුදුහාම පැහැදිලිවම දේශනා කරනවා. ඔකට නැවත නැවත අභියෝගේ මුහුණ දීපන්. ඒතර කෙලෙස් බලය අඩු වෙනවා, සතිය වැඩි වෙනවා. ඒක අපෙන් කාටවත් හොරකම් කරන්න බෑ. මොකද්ද හොරකට ගන්න බැරි නිදානයක් තියෙනවා. භූතනක සොර සතුරන් ගත නොවන උගතමනා ශිල්පේ මම අතර කෙනා කියන්නේ මේක උගතමනා ශිල්පෙකුත් නෙවෙයි ශිල්පයක් ප්‍රැක්ටිකල් මේ ප්‍රැක්ටිකල් ඔය এডুকেෂන් එක කොහොමඩක්වත් දෙන්න බෑ. එඩුකේෂන් පුළුවන් පොඩි කික් එකක් දෙන්න. කරන්න එකමයි තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු මොකද අපිට කාල සීමාව සීමිතයි. මෛත්‍රී භාවනාව වඩන නිවැරදි ක්‍රමය කුමක්ද? පළමුව Tamanට මෛත්‍රී කළ අනික් අයට වශයෙන් අනික් පවුලේ අයට කර සියලු සත්වයන්ට ඊට පසුව කිරීම හරියද? ඉතින් පවුලේ කට්ටිය නැත්තම් එහෙම. හරි අමාරු නේ කරා. ඒතකොට බඳින්නේ. ඒකේ හරියට කරා. බඳිනලා තියෙන අම්ලදත්ත ඉන්න තමයි. දේශ ක්‍රමේ තමයි හොඳට පట్టල වාඩි වෙලා ඉඳුන් හිටුන් පහසුකම කියන එක අහලා තියෙනවා. මම සුවසේ වාඩි වෙන පූසෙක් ඉන්න හැටි බලන්න. ඔච්චරයි මෛත්‍රී කියන්නේ. මේ කය හොඳට පట్టල කරලා ඒක බුද්ධ විදින්නේ. ඉතින් මහන් අවේරෝ මම මම ඒකට කියන්නේ සුඛී අත්තාන පරිහරණයට ලැබිච්ච ආත්මේ මම සෝචේ පරිහරණය කරනවා. ඉන්න ඕනම ඉරියව්වක පත්තර පාඩල දෙලිය ඉන්නවා. එච්චරයි මෛත්‍රිය කියන්නේ. ඒක බැරි කට්ටියට තමයි අනුන් එක්ක ප්‍රශ්නයි තමන් එක්ක ප්‍රශ්නයි ලෙඩ රෝගය තීරම ඉන්නේ. ඉඳගෙන ඉන්නකොට හොඳට පත්තර ඉඳගනි. පුදිනකොට හොඳට පුදිය ගනි. කන වෙලා හොඳට කාපන්. ඊටිකමයි මම කියන්නේ මෛත්‍රිය. ඒක දෙවිදිහකට වෙනවා. එකක් තමයි ඔය සුඛී අත්තාන පරිහරණ සෝචේ ආත්මේ පරිහරණ. ආයෙත් ඊපස්සේ කියනවා සුඛ පරිසංවේදී අසසී සාමීති සීකති. ආස්වාසේ ගෙවිලා යනවා දකින්නවා තුමාකාර සුඛයක් තියෙනවා. මේ හුස්මේ මේ හුළඟේ ගෙවෙන හුළඟේ සියලු සැපතියි. අද මේ හම්බ කරන සුඛෝපභෝගී වස්තුවට වැඩිය හොඳට වාඩි වෙලා ඔය ආනපනේ දෙවෙනි චතුස්කයට යනවානේ සුඛ පරිසංවේදී පීති පරිසංවේදී. ඒක තමයි ආචාර්ය බ්‍රහ්ම කියන්න දෙන්නේ beautiful breathing කියලා. වෙන සැපක් නැහැ. ඒක තමයි දෙන්න තියෙන සුඛේ. ඒක අපි එනකොට කරන්න කිව්වම ඔබ තානපාණි කරපන් කියනවා මිසක් දෙන්න බෑ. ඒ නිසා හොඳට ජීවිතේ ලස්සන ජීවත් කරනවා. බුදු කෙනෙක් උපදිච්ච ලෝකයක්. අපිට මනුස්සාත්ව භාවයක් ලැබෙලා තියෙන අංග පුලාවක් සහිත ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. හොඳ පැත්ත බලන්න. සුබ පරමහම් භිකවේ මෙත්තා ජීතෝ විමුක්තිකම දාමි උත්තරින් අපට ඉදපඤ්ඤස්ස බිකුණ උත්තරින් අපට විඤ්ඤාතස කියලා සුභ පරම කියලා සූත්‍රයක් තියෙනවා සංයුතනිකයි පොඩ්ඩක් කියවලා බලන්න. ඒකේ බුදුහාමර පෙන්නන අන්‍යාගමික මෛත්‍රිය තමන්ගේ මෛත්‍රිය අතර සියලු දේ යහපතට හිතන්නේ කියලා තියෙන එච්චරයි. ඒ නිසා මේ පොලියානා කියලා ෆිල්ම් එකක් තියෙනවා, පොතකුත් තියෙනවා. කියවලා බලන්න. මම ගේන එක හිතුවේ පොත ඒක මට කරගන්න බැරි වුණා. මේ මේ YouTube එකේ ගන්න පුළුවන් ඕන වෙලාවට. පොලියානා. පොලියෝ එල්වයි මෙයාට හරි ෂෝක්. පොලි OLYANNA පොලි ඈන් කියන පොත් නම දෙක එකතු කරලා හදලා තියෙන්නේ ඉලිනෝ පෝට කියන කෙනෙක් කරලා තියෙන ෆිල්ම් එක වෙන කෙනෙක්ගේ අන්න ඒකේ කියලා දෙනවා ග්ලෑඩ් ගේම් එක. සුබ පරම. මේ වෙච්ච දේ හොඳයි. උත්තරයිමයි. යොරද. තව ප්‍රශ්න දෙකක් තියෙනවා නමුත් කාල වේලාව හින්දා අපි බලතරයා විසින් කපනවා. මේ අපි අපි අ, අදට මේ මෙතනින් වැඩසටහන સમાપ્ત කරනවා මේ ඉතුරු ප්‍රශ්න දෙක හෙට අපි අ, සභාවට යොමු කරනවා ඒ නිසා අපට අවසරයි ස්වාමීනි සතා කාලේදී සලකා ගන්නවා බලන්න. දැන් එන සිත දෙනාටම තෙරුවන් සරණයි.